ගංගං ගංගං ගංගං ගාරිස ගාරිස ගංගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා මමත් මෙහෙම දෙතන ඉන්නවා තනි කරුවේ ඔබම පුතැඳ හිඳ මමත් මෙහෙම මෙතන ඉන්නවා හතරේ රැඳෙනු බැරිව පිටිවි පිටිවි මහඟ අරමි ලතවි ලතවි රැඳෙනු බැරිව පිටිවි පිටිවි මගෙන් ඉවත ඇදිලා සැනසී ආචාර්ය වික්‍රත්නා කෙනනි මේ මෑතකදී අපේ මේ රෝහණ ධර්මකීර්ති සහෝදරයා Facebook ඔස්සේ වෙන කතා බහක් ගොඩනගලා තිබ්බ මෙන්න මේ ගීතයක් ගැන. ඔබේ දෙතොල් පිටි ගීතය. මේ ගීතේ නිර්මාණය වීම පිළිබඳව බොහෝ දෙනෙක් හදාස් බොහෝ දෙනෙක් විමසලා තිබ්බා. අපෙනොත් අතර මේ Facebook කියන දේවල් අහිතකර දේවල් නෙමෙයි අපෙන් අද මෙතනට පැමිණ බොහෝ දෙනෙක් එය දැක පැමිණි පිරිසක් කියන අපේ පණිවිඩය දැක පැමිණි පිරිසක්. මේ ගීතයේ නිර්මාණය වුණ ආකාරය පිළිබඳව දැනගන්න ඍෂි කියලා. රෝණ ධර්මකේ සහෝදරයා මම කැමති <laughs> ඔහු තමයි මේ උත්තේජය ලබා දෙලා තිබ්බේ අපේ Facebook පරිශීලනය කරන්නන්ට. විකර්ණා කියන්නේ මේ ගීතය නිර්මාණය වුණ ඔහු කියන විදිහට මේ අපේ රෝණ සහෝදර කියන විදිහට මේක මේ කියාගන්න බැරි දෙයක් කියාගන්නට ඉක්මන් කරන දෙයක්. ඊටමත් කෙටි කාලයක් ඇතුළත ගොඩක් දේවල් කියන්න උත්සාහ ගන්න ගීතයක් කියලා. මේ මේ වඩාත් හොඳයි කියලා හිතනවා මේ රෝහණව මේ ගැන කිව්වනම් නේද? <laughs> නෑ ඇත්තෙන්ම මේ කලා නිර්මාණයක් ශ්‍රවණය වුණා හෝ නැත්නම් දර්ශනය වුණා එහෙම නැත්නම් වින්දා මුද්‍රිතව නම් අපි පොතපතින් විඳලා ඒ ගැන වෙන උපකල්පන වලට යනවා ඒ වගේම එහෙම අවස්ථා තියෙනවා. දැන් රෝහණ ධර්ම ගීතිතම නෙවෙයි තම තමා පොතෙක් අධ්‍යාපනික මට්ටමක ඉන්නවාද? තම තමා පොතෙක් පොතපත පරිශීලනයෙන් ලද දැනුමක් තියෙනවද? උගතුන් අසුරෙන් තමා කොතෙක් දුරට මේවා දැනුම හදාගෙන තියෙනවද? උකහාගෙන තියෙනවද? මෙන්න මේ අනුව තමයි මේ ගීතවල රසය රසාස්වාදනයේ ලැබීම සහ සතුටක් ලැබීම වින්දනයක් ලැබීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මට මේ ගේපද රචනාව ප්‍රේම් ලියලා දීපු වෙලාවේ මේ මම බලන කොහොමද මේකට තනුලක්කෝ දන්නේ මේක අර සාමාන්‍ය වහරේ වචන වලින් කියනවනම් මාගලක් විතරම මහා දිග දීර්ඝ ගේපද රචනාවක් ඒ කියන්නේ කවි ඊටාම දීර්ඝ විරිතක් මේකේ තියෙනවා මේ කවි මම හිතන්නේ පහක් විතර මේකට සංගීතය යොදලා ගායනය කරන්න ගියා නම් මම හිතන්නේ විනාඩි 15ක් විතර කියන්න ඕනේ ගීතයක් මේකේ කාල පරාසය දිහා බැලුවොත්. ඉතින් නමුත් ගීතයකට ඒ තරම් කාලයක් වැය කරන්න බෑ. මොකද ගීතය කියන එක අප්‍රසන්න වෙන්නට ඉඩ තියෙනවා. අනිත් එක තමයි විවිධ වූ මේ විලිත් දෙක තුනකටවත් මේක යන්නේ නැහැ, දිවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එකම විලිතේ ලියලා තියෙන මෙවැනි දීර්ඝ කාව්‍යයක් ගීතවත් කිරීමේදී ටිකක් කල්පනා කරන්නට වුණා. කොහොමද මේක කරන්නේ කියලා. එකම දේ මට හිතුණු දේ තමයි මේකට දීර්ඝ වශයෙන් සංගීතයක් එහෙම නැත්නම් තනු වේදී මේ සංගීත සංයෝජන තියෙනවානේ ඒවා දීර්ඝ වශයෙන් යොදාගන්නේ නැතුව බොහොම කෙටි ඊටාම කෙටි වාද්‍ය ඛණ්ඩයක් මේ අතර වාරයේදී නැත්නම් අන්තර්ගතයේදී ගීතේ ආවොත් ඇති කියලා. ඉතින් ඒ අනුව තමයි මේ තනුව හැදිලා මේක ප්‍රතිගත කරන්න උනේ. නමුත් මේ ගීතය අහන අයට මම හිතන්නේ මන් දන්නේ මේ මට දොස් කියන්න බැරි හින්දා බනින්න බැරි හින්දා අහගෙන ඉන්නවා කියලා හිතෙන්නත් පුළුවන්. <laughs> කොහොම වුණත් කවුරක්වත් මට කියලා නැහැ මේ මේ ගීතය මේ එකම විදිහින්නේ ඇයි අපිට විඳින්නත් බෑ කියලා කවුරක්වත් කියලා නැහැ. මම හිතනවා මේ බොහොම ආදරයෙන් අල්මෙන් එහෙම නැත්නම් බොහොම කැමැත්තෙන් මේ ගීතේ වින්දායි කියලා. ඕක තමයි මට බන්දුට ඊට වඩා දෙයක් කියන්න පුළුවන් වන්දන්නේ. ඔබේ දෙතොල් පෙතිලිහි කියන ගීතේ පිළිබඳව. අදවතින් එක්ුණොත් ගතින් දෙදෙනෙක් වෙලා කියන යෙදුම තමයි ඒකේ. කූට ප්‍රාප්ති අවස්ථාවදී ඒක මම කියන්නේ මෙතන ඉන්න වැඩිහිටි සමාජයට අලුතෙන් කියන්න ඕනේ නෑ. අවසාන පරිසමාප්ත ඒ තමයි ඒක මට මෙහෙම ඉන්න බෑ කියන එක. ඉතින් ඉන් එහාට මොකද්ද කියන එක මම හිතන්නේ පැහැදිලි. සර ප්‍රස්තාරක් තියෙනවා. මතක් වෙද්දන්නෙත් නෑ ගානිකල බලන්න. දෙතොල් එකිලි එපොළු හසරල් විලි අද දියව ගලායයි සැලි ළමින් සැලි සැලි මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරනත ඔබ මගේ ඔබ මගේ දිරුනිවි මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලවලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ වසන්තය එළඹිලා මඳ පවන් රැල් වැඩි සැලෙන විට සැලමිලා මට බලා ඉන්න බෑ දෙතුල් ඔබේ පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ යුග ගණන් තනීමි මංග පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇතිමාවතේ මට පලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා සසර සැරිසරනට ඔබ මගේ ඔබ මගේ අහස් තල පොළොව තල ඔබට මට පොදු වෙලා අදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියෝ ළඟම පැවෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ ප්‍රේම කීර්තිය කියන නමටම හිමිකම තියෙන හින්දාද මන් දන්නේ ප්‍රේමයේ ගැන බඳු මේ ප්‍රේම මේ තරම්ම ලිව්වේ. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ. ඒ සමහර පදමාලාවල් තියෙනවා එතුමාගේ මේ ඒ අරුමය ඒ විශ්මය තමයි අද මේ කතා කරන්නේ. මොකද මම හිතනවා මෙතන ඉන්න බහුතරයක් දන්නවා මේ මරදාන කිව්වහම ලංකාවේම ඊටාම ජනප්‍රිය සහ ඊටාම උසස් ආනන්ද විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතන නැත්නම් විද්‍යාලයක් තියෙන පරිසරයේ වුණත් මරදාන කිව්වහම අපිට හිතෙන්නේ මේ ආනන්ද විද්‍යාලයේ තියෙන වටිනාකමවත් විදග්ධහින් බිහි කරපුත් ආයතනයක් හැටියට එහෙම හිතවිල්ලක් නෙවෙයි. මොකද ප්‍රේමකීර්තියේදී ආනන්ද විද්‍යාලයේ ඉවර වුණාම ඒ අපි දකින සීමාව ආනන්ද මාවත. ආනන්ද මාවතරත් මෙහා පැත්තේ තියෙන්නේ මම හිතන්නේ මේ ඉන්න බොහෝ රසිකසිකාවියන් මෙතන දන්නවා ගොඩගේ පොත්මැදුර. ඔය ගොඩගේ පොත්මැදුර ශ්‍රී ලංකා ෆර්නිෂින් හවුස් ඒ වගේ මේ පේජියට කඩ පේජයක් තියෙනවා. ඔතනින් ඇතුළේ තිබෙන වත්තක්. මේ වත්තේ තමයි ප්‍රේමකීර්ති පාසල් යන අවදී හිටියේ. ඇත්තටම ගුවන්විදුලියට ආවේ ගියේ ඉඳලා තමයි. මම ඒ ගෙදර ගිහිල්ලා ප්‍රේම්ගේ මවගෙන් තේ බීලා තියෙනවා, බත් කාලා තියෙනවා. ඒක නිසා මට හොඳට මතක මේ වත්ත. හැබැයි මේ වත්තට කියන නම නම් මට මතක නැහැ. කොහොම වුණත් බඳු මට හිතෙන්නේ මේ පරිසරයේ හැදිච්ච මේ කලාකරුවා මට ලියලා දෙනවා මේ එළිය කරයි සඳ නැග වෙල ළඟ දෙනිය බමරු පුරනවලු මීවදවල පැණිය සිතක සතුට වක්කද කැඩුවා වැනිය ඇයට බාර දෙනවාමයි මගේ තනිය. මේ මරදානේ මේ මේ කියන පරිසරයේ හැදුණු වැඩුණු මේ පුද්ගලයා මනත්තම් මේ අපේ ආදරණීය ප්‍රේමගී ජල්විස් කියන ඒ කලාකරුවා ගේ පෑන් තුඩින් මේක ලියවෙන්නේ කොහොමද? කෝ වෙල්ෙලියක්. කෝ බමරවද මීවද බඳින පරිසරයක් නෑ. මට ඇත්තෙන්ම මගේ පෞද්ගලිකමකේ මම කියන්නේ අපි කවුරු කවුරුත් මේ පාරමිතා පුරනවා කියන එක ඇත්තෙම අපිට කරන්නට දන්නේත් නැහැ. එහෙම පුරන්නට හැකිද කියන හැකියාවක් තියනවාද කියන එක දන්නේත් නැහැ. කොහොම හෝ ප්‍රේමකී දල්විස් මා හිතන්නේ ඒ පෙරම් පුරාගෙන ආපු මේ ජීවිත ගමනේ එකතු කරගත්ත දේවල් තමයි බොහෝ දේවල් මා දකින්නේ. එතුමා මට තව ගීතයක් ලියා දෙනවා. ඊළඟ භවයේ හමුවන්නේ අපි කොහොමද කොතැනද කවුරු ලෙසේ හඳුනාගන්නේ කෙලෙසද අපි අපේ සතුරන් මිතුරන් නෑදෑයෝ මේ බුදු දහමේ තියෙන බෞද්ධ දර්ශනයේ තියෙන මේ දැක්ම ප්‍රේමකීන් අල්විස් මං හිතන්නේ ඔහු උපාධිවරයෙක් උනේ නැහැ. ඔහු මහා වියතෙක් එහෙම නැත්නම් විදග්ධෙක් බවට පත් වෙන්න කොහෙවත් මේ මම සමර්ථ වෙච්ච විභාග එහෙම දේවල් නැහැ. මා කවදාවත් දැකලා නැහැ. ඔහු පොතක් අතේ තියාගෙන ඉන්න හොඳ කියවන්නෙක් හැටියට. දැන් අනන්ත ප්‍රමාණ ගුවන්විදුලියේදී අපිට මුණ ගැහෙනවා KDK ධර්ම වර්ධනාතේ නිතරම පොතක් තියෙනවා. බණ්ඩාරකේ විජේතුංගාතේ නිතරම පොතක් තියෙනවා. බොහෝ විට ඉංග්‍රීසි පොතක්. මේ වගේ හොඳ කියවන අය. නමුත් ප්‍රේමකී ජර්නලිස්ට් මම දැකලා නෑ සංගරාවක්වත් අතේ තියාගෙන අපිට මුණ ගැහිලා තියෙනවා. මම කියන්නේ ඔහු උගතෙක් නෙවෙයි කියන එක නෙවෙයි. හැබැයි මේ දැක්ම ඔහුගේ ලේවලට එහෙම නැත්නම් ඔහුගේ ඥානවලට මේවා ආවේ කොහොමද කියන මේ විශ්මය තමයි බඳු මම හිතන්නේ අපි කාටත් ඇතිලා තියෙන පුදුමාකාර චින්තනයේ හිතවිල්ල ඕක තමයි. හොඳයි. අපි එහෙනම් තවත් ගීතයක් රසන දෙට කලින් මම කැමති මයික්‍රොෆෝන් එක අපේ නිරංජන සරෝජිනී වෙත සබා දෙන්න. සුබ හන්දාවක් ඔබ ගමිනීම අපිට තාමත් වටිනවා. ඔබ ප්‍රේම්ගේ ප්‍රිය මිත්‍ර සමාජය තරක් නෙමේ බොහොම සහෝදර හංගීමෙන් ඉසුරු කළ නිර්මාණකරණයේ දුණු ඔහුගේ සහෝදරයක් වගේ. අපි ගීතයක් ගැනම කතා කරමු ගීත ගැන කතා කළේ ඔබට කියන්න දෙයටත් ඔබට කියන්න පුළුවන්. ඔබ දැක ගැනීමේ ගීත අපි තෝරාගෙන තිබෙනවා. ඔබට ගීත රසක් රචනා කළා තිබෙනවා ප්‍රේමක දාලස් මහත්මයා. මුල්ම ගීතයේ රචනා වුණ විදිහත් අපි අහලා දෙන ඒකට කරුණා කියන සම්බන්ධයි. මේ නිර්මාණ සම්බන්ධතාවය කොහොමද ඇති වෙන්නේ? සුබ සංග්‍රහ. ඉතින් ඉස්සෙල්ලා මම කැමති කියන්න ප්‍රේමය ගැන මතක ආවර්ජනය කරද්දී මගේ මතකයට එනවා ඒ සුන්දර අසුන්දර සිදුවීම් ගණනාවක්. ඇත්තම අද අපි හිටියනම් මම හිතන්නේ මට වඩා හොඳින් ඔහු මේ පිළිබඳව මතක ආවර්ජනය කරයි. ඒක නමුත් මට ප්‍රේමය හම් වෙන්නේ මම ළමා ශිල්පිනියක් හැටියට ගුවන්විදුලියට යන්න එන්න ගත්තම 70 දශකයේ අගභාගයේ විතර ඒ කාලේ ඉඳන් ප්‍රේමයව දකින්නවා නමුත් කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ අපි උතුරු ළමා ශිල්පීන් ඉඳලා නමුත් 70 දශකයේ 72 වසර පමණ වෙන විට ඇයගේ ශාප්‍ර සංගීත සහභාගී වෙනවා මමත් යුග ගීත ගයන්න. ඒ අවස්ථාවේදී තමයි මට ගොඩාක් ප්‍රේමයව ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නේ. මොකද වික්ටර් දන්නවා සමහර අවස්ථාවලදී ඒ නිවේදන කටයුතු වලට ඔහු මාවත් සහභාගී කරගත්තා. ඒ ගීත වලට පූර්විකාවක් කියන්න සමහරලාට මටත් ආරාධනා කරනවා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා ශාප්‍ර සංගීතයේ ඒ නිවේදන කටයුතු කරලා තියෙනවා. ඉතින් නමුත් අර වැඩි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ අබෙත් සමග සම්බන්ධ වුණාමයි. මොකද ඔහුව රූප හයනට ගේන්නේ අබේ කියලා හුඟක් අය දන්නවා. ඉතින් ඒ ඇසුර මත තමයි මට හුඟක් ගීත නිර්මාණය කරගන්න ලැබෙන්නේ. දැන් මේ දුව ගායනා කරන ඔබ දැක ගැනීමේ ගීතයත් අර කලින් දිලීප කිව්වා වගේ තප්පර ගානකින් මට ලියා දුන්න ගීතයක්. මමත් අබෙත් ප්‍රේමයත් රූපවාහිනියේ ආපන ශාලාවේ අපිට ඒක බොමින් ඉන්න අවස්ථාවක අබේ මම කැසට් පටයක් කරන්න යනවා නිරංජලා. ඒකට ප්‍රේම ගීතයක් ලියා දෙන්න කිව්වම බිම පොඩක් එහාට වෙන්න වැටලා තිබුණා මේ දුම්වැටියක කොලයක් සිගරට් පෙට්ටියක් ඒක එකපාරට හවුලන් ඇවිල්ලා තමයි මේ ඔබ දැක ගැනීමේ ගීතේ මට ලියලා දුන්නේ මට එච්චරම ඒක තේරුම් ගන්න පහසුවක් තිබුණේ නැහැ ඒ කාලේ මොකද දෙයසේ කැවියේ කැවියේ වැලිලෑ විලාසිකම මට ඉතින් එච්චර තේරුම් ගන්න බැරි වුණා නමුත් දැන් මම දන්නවා ඒ ආදරය කරන කෙනාව දැක ගන්න තියෙන ආසාව කොයිතරම්ද කියන එක තමයි මම හිතන්නේ ඒකෙන් අපිට කියන්නේ ඉතින් ඒ ගීතය ඒ විදිහට තමයි එළි දැක්ුනේ. නමුත් 70 දශකයේදී 74 වසරේදී තමයි මට මුලින්ම සරල ගීතස්ථානක් ලැබෙන්නේ. ඒකත් මට අමතක නොවන සිදුවීමක් විත්ය දන්නවා. ප්‍රේමය පොරොන්දු වෙලා හිටියා ගීතයක් ලියන්න. නමුත් ඒ කාලේ තිබිච්ච කාර්ය බහුලත්වයේ හින්දා ලියන්න බැරි නමුත් කලින් දවසේ රැය කතා කරලා කවනංගී මම මේ ගීත ලියාගෙන එන උදේ 7 වෙනකොට විත්ලැගෙදට නංගිත් අබෙත් එන්න කියලා සතියුදේ 7 වෙනකොට ඇවිල්ලා තිබුණා. අපේ වික්ටර්ගේ ගෙවල් එක කිට්ටුව පිහිටලා තිබුණේ නුගේගොඩ දේවාල පාරේ. ඉතින් අපි දෙන්නත් ගියා. හත හත මාරේනොට පද රචනාව අතට දුන්නා වික්ටර්. ඒ වෙලාවෙම තනුවත් නිර්මාණය කළා. මට පුරුදු පුහුණුත් කරලා උදේ 8 මාරේනොට ගුවන් විදුලියට ඇවිල්ලා ගීතයක් පටිගත කළා. ඒ ගීතේ තමයි ලෝනිසසල් වී ගීතය. ඉතින් ওই ආකාරයට අපි දෙන්නගේ ගීත මම හිතන්නේ 60ක් විතර නිර්මාණය කළ දීලා තිනවා අපිට. අපි දෙන්න අපගේ උපරින්ගේ ගී නමින් සංයුක්ත පැටියකුත් එලි දැක්ුවා. ඉතින් ඒ වගේ පුදුම සහෝදර බැඳීමකින් හිටියා. අඳුන කරන අවස්ථාවෙත් මට එක සිදුවීමක් කියන අවස්ථාවක් දෙන්න. අඳුන කරද්දී ප්‍රේමයට ඕනේ වුණා ඔහුගේ රූපය තප්පර ගානාවක් හරි රූපවාහිනියෙන් පෙන්වන්න. නමුත් අර S2 හැටියට පෙන්වුවේ ප්‍රේමය ගැස් දෙක නෙවෙයි. ජයශ්‍රී විජේරත්න කියන සහාය නිෂ්පාදකයා ගැස් දෙක තමයි මේ විදිහට මේ දාලා තිබුණේ තිරේ. ඉතින් වැඩසටහන් 25ක් නිර්මාණය කරාට පස්සේ ප්‍රේමයක අනේ මචං මට තප්පර 10ක් ගියන් පොඩක් එළිය හිටින්න කියලා. ඊට අපි කිව්වා හා හා කියලා. ඒ අවස්ථාව දුන්නා. නමුත් අපි අවසරයක් නැතුව ඔහුව ගත්තු හින්දා ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවට ලිපියක් ආවා රුපියල් 45ක දඩයක් නියම කරලා. ඉතින් ඔය වගේ තවත් සුන්දර සුන්දර සිදුවීම් ගණනාවක් තියෙනවා. ප්‍රේමය පිළිබඳ මතක් කරද්දී. හොඳයි. එෂණ ගීත ගැන වෙනම කතා කරන්න අවශ්‍යයි. එෂණ ගීත, එෂණ පුවත් වගේ එෂණ ගීත, එෂණින් ලියා දුන් ගීත. මේ ගී අද ගායනා කරන්නට අපි ආරාධනා කරන්නේ සෙව්වන්දී වනතුංග. Thank you. ගමනත් ලේසි නෑ මේ නැන්ජලා මහත්මිය. මේ මම හිතන්නේ රුහුණු සේවයේදී තමයි ඔය අදහස මුලින්ම මතුවෙන්නේ. ඔව් ඇත්තම අපි ඇත්තටම ලොකු සටනක් කරා ඒ අවස්ථාවේදී ඒක මතක් කරන්න ඕනේ. මොකද 83 තමයි අබේට රූපවාහිනියට එන්නපත් වීම ලැබෙන්නේ. ඉතින් කොහොමදත් අපි වසරකට දෙතුන් සැරයක් හතරගම ඒ ගමන යනවා. ඉතින් ඒ යන හැම අවස්ථාවකම ප්‍රේමය රුහුණේ ඉන්නකොට අපි බලාගෙනම තමයි යන්නේ. ඉතින් දැන් පත්වීමේ ලිපිය අරගෙන අබේ යනකොට අපි ප්‍රේමය බලන්න ගියා. එතකොටත් අර ඔබ කිව්වා වගේ දියුණු සම්බල කොට කොට හිටියේ. ඉතින් අබේ කිව්වම මේ මට මෙහෙම ලැබුණා රූප හැඳින්න කියලා. අනේ මචං මාවත් මේ ගිනි ගොඩෙන් මේ ගොඩ ගනින්කෝ කියලා එහෙම කිව්වා. ඉතින් අබේ කිව්වා මේ හරි මචං මම මේ විජේපර මහත්තයාට කියන්නම් කියලා අපි සිකුරාදා ගියේ සඳපත් වීම බාරගත්තේ අබේ. ඉතින් ගිහිලා කොහොම හරි එම්ජේ පෙරමැතුමා ප්‍රේමය ගැන දැනගෙන තිබුණා වෙනකොට ඒ හින්දා ඔහු කැමති වුණා මෙයව මේ ගන්න. නමුත් ඔහු ගුවන්විදුලියේ ස්ථිර සේවකයෙක් ඉඳලා කොන්ත්‍රාත් පදනම මත තමයි ඔහුව ගන්න තීරණය කළේ. ඉන්පස්සේ එතෙන්දිත් පොඩි පොඩි ගැටලු මතුවුණා. මොකද ඒවකට ආනන්ද තිස්සාරිස් මහත්මයා තමයි මාධ්‍ය මේ අමති වශයෙන් හිටියේ. නමුත් ඔහුටත් කරන්න බැරි වුණා. මොකද මෙයා දඬුවම් මාරු වීමකින් ගිහිල්ලා හිටපු හින්දා. ඉන් පස්සේ ප්‍රේමදාස මැතිතුමා ගාවට යනකම් යන්න වුණා. එතනින් ඉහලින්ම නියෝගය අරන් තමයි ප්‍රේමයව ගන්න පුළුවන් වුණේ අබේට. ඉතින් එතනදිත් ගොඩාක් සිදුවීම් වුණා. මේ මුල්ම රූපවාහිනී වැඩසටහන තමයි සම්පත් රේඛා වැඩසටහන. ඉතින් අපේ තමයි මොකද මේ ලොතරැයි මණ්ඩලයට අවශ්‍ය වුණ අලුත් නිවේදකෙක් යොදා ගන්න එකට රූපහානී නිවේදකවරු හිටියට ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. පස්සේ අද යෝජනා කරා අපි ප්‍රේමයව දාලා කරමු කියලා. පස්සේ කොහොම හරි වෙළඳ ආයතනය බාරව හිටියේ මේ තිමිරිගස්යායේ මිසිස් ඩීන් කියලා තැනැත්තියා. ඉතින් එතුමිය කිව්වා මොහුව බලන්න ඕනේ කියලා. පස්සේ අබේ දිනයක් වෙලාවක් දාගෙන ප්‍රේමයටත් තුනට එන්න කියලා ඒ කාර්යාලයට ගිහිල්ලා ඉන්නවා ඉන්නවා ප්‍රේමය නැහැලු. පස්සේ අබේට වැඩ රාජකාරී තියෙන හින්දා මිසිස් ඩීන්ට කියලා ආවා කිව්වා ප්‍රේමේවි ආවම ඒ ගැන කතා කරලා බලන්න කියලා. කොහොමරි පැයකට විතර පස්සේ ප්‍රේමය ගිහිල්ලා තිබුණා. පස්සේ මිසිස් ඩීන් අබේට ඒ වෙලාවෙම කතා කළා අබේ මේ ඔයා මට මේ විහිළුවක්ද කරන්න කියලා හැවවලු ඊට පස්සේ ඇයි ඇයි මොකද කියලා හැවවලු නෑ නෑ මේ කොට මේ පොඩි මිනිහෙක් ඇවිල්ලා ඉන්නෝ මේ එයාද මේ ප්‍රේම කීර්ති කියන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ අබේකවලු මිසිස් ඩීන් මං ඔයාට එවන්නේ නළුවෙක් නෙවෙයි මම මේ ප්‍රතිභාපූර්ණ මේ sannivedakek ඔයාට එවන්නේ එයා එක කතා කරලා බලන්න කිව්වලු. පස්සේ අබේ කීමට එකඟ වෙලා ඇවිල්ලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා ඒකෙන් මේ සමත් වුණාට පස්සේ තමයි ඔන්න සම්පත්‍රිකා වැඩසටහනට යොදාගත්තේ. ඔය පළවෙනි දවසේ සම්පත්‍රිකා කරද්දී අපහසුතාවට ලක් වෙලා තිබ්බ ප්‍රේම්ගේ දවස් <laughs> මහත්මයා. ඒකත් අපුරු සිදුවීමක්. මොකද ප්‍රේම් අයියා ඔය මේකප් කරන ඒවාට කැමති වුණේ නැහැ. නමුත් ඉතින් රූපවාහිනී මේ මේ පෙනී හිටිනකොට අපි ඒවා කළ යුතුයි සාමාන්‍ය වශයෙන් හරි. ඉතින් අර මේ ජෙල් මේ වගේක් ගාලා තිබුණ ඔළුවට ලිප්ස්ටික් ගාලා පොඩ්ඩක් පියරු වැඩියෙන් දාලා ওই විදිහට යාව <laughs> මේ තියෙන ස්වරූපේ නැති වෙලා තිබුණා. කොහොම හරි වැඩසටහන කරන්න යද්දී ප්‍රේමයට අර හරියට කතා කරගන්න බැරි වෙලා මේ ලිප්ස්ටික්ින්ද මේ වෙලා ඔළුවේ ගලක් තිබ්බා වගේලු ජෙල් ගාලා කියලා කොහොම හරි ඒක අසාර්ථක වෙලා තිබුණා. පස්සේ පහුවදා උදේම දැන් අර පොඩි මාස්ටර් සහ මේ ලොකු මාස්ටර් කිව්වේ අපි තිලක සුධර්මන් අයියානේ. දැන් තෙල්කස්නදාට පහවදා උදේම අබේගේ මේ කාර්යාලයේ ඉස්සරහ පිට ඇවිල්ලා දෙන්නම වාඩි වෙලා ඉන්නවලු. ඇවිල්ලා හැවලු අබේ මොකද්ද ලොක්ක මේ මේ අපේ පොඩි මාස්ටර්ට කරේ <laughs> කියලා හැවලු. ඇයි ඇයි මොකද කියලා හැවලු. ඊට පස්සේ කිව්වලු නෑ මම අබේට බලන්න බැරි වෙලා වැඩසටහන. පස්සේ ඒ වෙලාවෙම MCR එකට එක්කන් ගිහලා වැඩසටහන බැලුවම එයාටත් තේරෙනවලු ප්‍රේමයි හරියට කතා කරලා නැහැ. මොකද එයාට අර සජීවීව ඒක කරන්න බැරි වෙලා අර ඔළුවට කුට්ටියක් ගෑවා කිව්වලු ලිප්ස්ටික් ගෑවා කිව්වලු ඉතින් මට හරියට කතා කරගන්න බැරි වෙලා කියලා බැරි වුණා කියලා කිව්වලු කොහොම හරි ඊළඟ වැඩසටහනේදී අබේ ඇවිල්ලා ඒ දේවල් සුළු වශයෙන් කරලා බංකුවක් තියලා උස්සලා ඒ පිළිවෙලට ඒ දේවල් කරලා හරිම කියන්නේ මේ කතා කරගන්න පුළුවන් වෙන විදිහට ඒ දේවල් ඔක්කොම මේවා කළා දුන්නයි කිව්වා. ඉතින් එදා ඉඳන් හැමදාම මේ හැම මාසෙම ඔහු තමයි ඊට පස්සේ සම්පත්‍රික වැඩසටහන කළේ. ඒක ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වුණා සම්පත්‍රික. ඒ වගේම හැම සතියකම මේ දෙන්න කිව්වලු අපේ ඔහුට මේ කමිෂයක් දෙන්න ඕනේ අලුතින්. ඒ ඒ පොරොන්දු පිට තමයි මිසිස් ජීන් එක කතා බහ වෙලා මේ දේවල් දිගටම කරගෙන ගියේ. වැලකින් තනි වී වන මැද සරනා කැකුළු තුරුම යාමේ ඇතිකුට ඇතුඳන් යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී දිවිගුරු පෙරළුණු ඔළුවක් ලෙස පාගෙන දිවියේ මල් මසාදී ගොඩද මුරිසින් දෙහිසෙන පස්සේ දලිස් මහත්මයා මේ රජරට ඉන්න කාලේ රජරටට ඒත් ගුවන්විදුලි මාරුවීමක් ලබලා යන වජිරලාලින් අපේ ජ්‍යෙෂ්ඨ ශබ්ද පරිපාලකයා මෙතන ඉන්නවා. අපිට මයික්‍රොෆෝන් ලබා දෙන්න පුළුවන් නම් වජිරයට ප්‍රේම එක අර එක චමරී එක ස්ථානයේ හිටපු අපේ සෞර්දෙක් 90 දශකයේ මුල භාගයේ මුල අවුරුද්දේ වගේ දඩුවම් මාරුවක් ලබලා මාවත් රජරට සේවයට පටෝල ඇරියා ගුවන්විදුලියේ බයි මායි දෙන්නම එක බෝට්ටුවේ මල්ලි එකම ගියේ චමරිය තමයි අපි හිටියේ. ඉතලා ඉතින් බොහොම සරල පුද්ගලයෙක් සරම තමයි අඳින්නේ මම කොට කලසුන් දෙන්න බොහොම සුබද වුණා මොකද මොකද නිරංජලා දයක්කා යටතේ කුසුම් අක්කා කේඩීගේ ධර්මවර්ධන ඒගොල්ලොත් එක්ක තමයි වැඩ කළා අපි දෙන්නම ඇරියාම ඉතින් කිව්වා දවසක් කෝ රජයට කියන්නේ දවල් එක කියන්නේ මෙලෝ මිනිහෙකුට යන්න බෑ ගණින් මම බයිසිකලේ බැලුත් නෑ ලයිට් උත් නෑ මේකේ මේ ලෝකේ දෙයක් නැහැ හරි ගණින් වජී වාසිකලේ ඉතින් මම දවල් එකට ඉතින් දවල් එකට රජරට අනුරාධපුරේ බයිසිකලයක් පදිනවා කියන්නේ මිලෝ මිනිගුට යන්න බැරි දැන්. ඉතින් මමත් මෙයාව දාගෙනදී දෙවන පියවරෙන් කඩපනා ඉස්සරහින් මෙයා කියන්නෙත් නෑ යන තැන කොහෙද කියලා. මම පදිනවා පදිනවා 10න්. ඉතින් සිංහ කණුව ගාවින් නුවරවැව රවුමේ ලව් බන්ට් එකට දාලා දැන් යනවා. යනකොට මෙහෙම කිත්තයක් වැඩක් තියෙන පොඩ විසිල් පාරක් ගහගෙන යනවා. මොකක් කොහෙද පයින් යන්නේ? දහම් මිනියෝ ඇයි දැන් දහම් දෙන්න පදිනවා. දිනවා මම පදිනවා පදිනවා. දැන් කිලෝමීටර් 4ක් කර වැබන්ටේ ගිහිල්ලා ගම්මානයකට පොඩ්ඩක් කිට්ටු වෙන්න මට පේනවා නිකන් ගොක්කොල වගේ දාලා ටිකක් රබන් ගහන කට්ටියක් වගේ ලෑස්තිලා ඉන්න. මම අපේ කිත්තේ මොකද මම මේ නෑ නෑ ඔබ හිතන්නේ සද්ද නොකර. ඉතින් ওই බයිසිකලේ හේතු කරන් කියවම දැන් රජරසයට එන යන විතරම ප්‍රේමකීර්ති අයියා එන්න හම්බෙන විදුහල්පතිවරයෙක් තියෙනවා. ඒ විදුහල්පතිවරයා ළමා සමාජයක් ගුවන් විදුලියේ ළමා සමාජයක් විවෘත කළා. එදා. ඒක විවෘත කරන්න මේ මිනිස්සුන්ට එන්න කියලා ප්‍රේම කීපී. මේ සරුම් කෑල්ලකුත් ඇදගෙන. මාවත් කොට කෂමත් දාගෙන. මාසේ මල් මාලා බුද්දම්ම මටත් දැම්මා මල් මාලාව. ඈ. හොඳල ප්‍රේම කීපිට මොකක්ද මේ වැඩි. ඔබ කෑනක හිතාම් මිනියෝ. ඊට පස්සේ මම ටිකක් කල්පනා කරා මොකද්ද මේකට කරන්නේ. කරන්න දෙයක්වත් නැහැ. දැන් නිහඬලා ඉන්න එපා. ඊට අදයක් නැහැ. ඊට පස්සේ ඉතින් ඒ ළමා සමාජෙ මට නම මතක නැහැ. ඉතින් බොහොම හරවත් කතාවක්. හොඳට කතාවක් කරලා ඒක පිළිආරගෙන ඉතින් එතන උත්සවේ මෙහෙවලා ඒ ළමයිට කියා දීලා රජර් සේවයට එන විදිය ප්‍රෝග්‍රෑම් එකට එන විදිය ඔක්කොම කියා දීලා එතකොට මම කනට කරලා ගියා මේ වීස්ටි අයියේ. බට රජරට පුවත් කියන්න තියෙනවා රෑ 7ට. හා? එතකොට මතක් වුණා. එතකොට දැන් වෙලාව 4යි 45ට විතරයි. කොහොම හරි ඉතින් එතන කතාවක් පිරෙලා ඔක්කොම කරලා අර ඉස්කෝලේ මහත්තයා ආලපාල ගේකට එක්කන් ගිහිල්ලා පොඩි ගන්නත් දිසි එකකුත් දුන්නා දුන්නාම මෙයා දැන් එකකින් එක නෙවෙයි දෙක ගහන තුන වෙනවා මම තුන හතර පහ මාත් ගහනවා හරි ඉතින් දැන් මට ඕනේ විහාරට දැන් රජරට බෙලාව බලන්න මම ওই කෙනෙක් ওই කෙනෙක්ම ශබ්ද පරිපාලකරේ මම නිතරම බෙලාව ගැන අවධානය යොමු කරනවා ඉතින් දැන් කොහොම හරි ඉතින් අන්තිමට වැව් බන්ට් එක දෙකේම අර ඉස්කෝලේ මහත්තයාට අත වනවන අපි යනවා රටා ගියාගෙන අපි දැන් එනවා. එනකොට සිංහ කණුව ගාවින් රත්නරාධපුරේම තාමත් මතක් වෙනවා ඊ පෙරදා කියලා. ඉතින් දානකොට මිනිස්සෙක්ව අනුරාධපුර පොලිසිය ඉස්සරහින් යන්න එපා. පොලිසියෙන් අල්ලනවා ඔය බයිසිකලේ බෙලුත් නෑ මුකුත් නෑ මේවත් නෑ. ඊට පස්සේ මම දන්නවා රජරට පොලිසියට ඉස්සරහින් ස්ටේඩියම් එක ගාවින් අංගත බදලා කඩ 50ට යන පාර තියෙන මම හිතන්නේ වික්ටර් මම ඇවිල්ලා ඒ දවස්වල සිද්ධුලියා ගන්න සනස්සර්ලා ඒ පැත්තට ආවම අපේ කාමර කියලා තමයි අපි ඉන්නේ ඒගොල්ලෝ දන්නේ. ඉතින් නෑ නෑ නෑ නෑ පළයන් පොලිසිය ඉස්සරහින්. පළයන් පොලිසිය ඉස්සරහින්. මමත් කොල්ල මමත් පැදිය පොලිසිය ස්ථාන. පස්සේ වයසක මට මේ වයසක සාජන්ගේ ටෝච්චියක් අතේ තියාගෙන නැවතුවා අපි නැවතුනේ නවත්තන්න එපා පැටම් පැටම් පැටම් පැටම් මිනිහ මම රාජන් පැන්න වයසක සාජනේ දෙමළ සාජන් කෙනෙක්. වැදුනා වැදුන ගමන් රාජන්ලත් කාණුවේ අපි දෙන්නත් කාණුවේ. එතකොට වෙලාව 6යි 35යි 40යි. මෙන්න බලන්න වැඩේ කියන්නේ. 6යි 35යි 40යි. පස්සේ සාජන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් උදේ මිලුණු බ්ලැඩි ෆුල් බක්ස මුන් ස්ලයිඩ් උත් නැහැ බෙලුත් නැහැ. මුගේ මුන් කුලේ යනවත් දන්න මුන් වන දාන්න කෙලින්ම කූඩුවට කියලා දෙන්නව දැන්. මං ඉතින් දැන් දෙන්නව පාර පණ්ඩල රජරට මේ අනුරාධපුර පොලිස් ස්ටේෂන් එකට එක්ක යනවා. එක්කන් ගියාම මං කපේ ගිහින් මොකද බං කරන්නේ? බඩ රජට බුවත් කියන දේ මං දැන් අඬනවා. ඇත්තට මං අඬනවා. මං අවුරුදු 19ක් 20ක් විතර ඇති. මං අඬනවා. කියන්නේ 79 80 මං ගුවන්විදුලි බැඳුණු කාලේ. 80 තමයි මුල් ලිව්වේ. ඉතින් දැන් අර රාජන් ලියන්නේ බෑ පොතක කූඩුවට දාන්න. මොකද මේ නම? මිනිහෝ කියපන් මිනිහෝ නම. තමයි විවර මුදලිගේ දොම් ප්‍රේම ගීති රාජ. මොකක්? දෙමළ සාජන් සමහර වීර මුදලිකේ තොම් ප්‍රේම ගීත ගාලියු. එතකොට අර උලස්ථාන පොලිස් පරීක්ෂක කාමරය තුල පොතක් කියෝ කියෝ ඉන්නවා. ටක් ගාලා ප්‍රේම කීර්තිද අල්විස් කියන නම ටක් ගාලා තමයි. ඉන්න ලාන්සිමා මෙයා වැන්ඩ්වට් කියන උසමාත ළඟට ආවා. එයිද? ඉංග්‍රීසියෙන් යවුවා. මොකද මේ නම් ප්‍රේම ගීත ගාලිස් you're from Rajarat Singh යස් දුන්න එයත් කතා කරා මෙයත් කතා කරා මයි ගෝඩ් ඔයා රජරටසේ ප්‍රේම කීර්ති අර රේඩියෝේ කතා කරන්නේ ඔව් ඔව් මං කව මට දැන් ආයි මං කව සර් මේ එක්ස්කියුස් මී රජරට පුවත් හතට මෙයාට කියන්න තියෙනවා අපි අය තාග්ගාලා ඈ ඉතින් තාග්ගාලා ප්‍රේම කීර්ති මම බයිසිකලේ කොහෙද දන්නේ ප්‍රේම කීර්ති OIC ගේ සීට් එක ඉස්සරහ මම ඊට පස්සේ වීඩියෝ සීට් එකේ හරි කොහමද රජරට පුවත් කියන්නේ ආයි රජර විනාඩි දෙයක් නැහැ ඉතින් පොලිසිය යාම ඩෙන්සිල් විජේරත්න කියන සංස්කරණ ශිල්පියා පුතේ පසක් තියාගෙන බෑ කියන්නේ. ඔය ගියත් ප්‍රේම ගීතයේ හතට එකක් තියලා එනවා. ඉතින් ඒ වගේම ගේට්ටු කඩාගෙන වෙන පොලිස් ජීප්පයක් කියන ප්‍රේම ගීතයයි. හැබැයි ප්‍රේම ගීතයේ දක්ෂකම කියන්නේ ඔව් ඊළර ඩෙන්සිල් විජේරත්නගේ පිටපත අරගෙන මුලින්ම කිව්වේ ප්‍රවෘත්තිය අර ළමා සමාජයේ විරුද්ධ කිරීම ගැන. ඒ කියන්නේ එයා ඒක ස්වයං නිර්මාණයෙන් තනිකර යදවතින් මෙයා කිව්වේ ඒක තමයි. ඊළඟට කිව්වේ අද විශේෂ මෙහෙයුමක් රජයට අනුරාධපුර පොලිස් ස්ථාන අධිපති ඒ වෙන්ටඩ් මහතාගෙන් අර මෙන්න මේ බලන්න. ඊට පස්සේ ඉතින් කියලා වෙලා විනාඩි 10 කියලා රජ රිපෝට් මින් සමාප්තයි. කියලා එළියට බැලහම අර වෙන්ටඩ් ඉති පොඩිනේ. වෙන්ටඩ් මේ මත දාගෙන පස්සේ වෙන්ටඩ්ගෙන් හරි කරදරයක් සමරියට ඇවිල්ලා ජීප් එක හැන්දෑවට නවත්තන හැමදාම බොන්නේ යන. මේ වජිර ඔයාකට යන්න කියපන් ඈ ඔයාකට යන්න පුළුවන් නැත්නම් ඔබ ඵලයන් හරි කරදයක් ඒ වගේ තාම සරල සුන්දර බොහොම හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් පුදුම පුද්ගලෙක් ප්‍රේම ගීතයයි තව කීපයක් තියෙනවා හිමානන්ද මට කියන්න වෙලාවක් නැහැ හොඳයි බොහොම බන්දුන අනකරවස මහත්මයා ඔබ ප්‍රේම කීර්ති කියන ජන කවියා ගැන කතා කරා. ඔහු ඔහු හොඳ කතාකාරෙක්. ජන කතා. එමණට අපිට තේරෙන විදිහට සරල භාෂාවෙන් කතා කරන්නත් පුළුවන් වුණ කෙනෙක්. ඔබ කලින් උදාහරණත් එක්ක කිව්වා. ඔහුගේ කතා කලාව අන් නිවේදකින්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඒ කොහොමද ආකර්ෂණය කරගත්තේ ශ්‍රාවකින් ප්‍රේක්ෂකයන්? ඔහුගේ කියන්නේ මම මම හිතන්නේ දීර්ඝ කාලිනව ඔහුගේ රසිකෙක් සනිදාසාදය වගේ වැඩසටහන් වල විශේෂව සැරිසර පුවත් සංග්‍රහ මම හිතන්නේ ඔහුගේ වැඩසටහන් වල කටහඬේ වර්ණය පිළිබඳ හොඳම උදාහරණය තමයි සංජාසාද එක පැත්තකින් සහ සැරිසර පුවත් සංග්‍රහ අනිත් පැත්තෙන් ගත්තාම සැරිසර පුවත් සංග්‍රහයේ ඔහුගේ අපි ටෝන් එක කියන්නේ ඒ රිද්මය ඒ ස්වරය සියල්ලම වෙනස් නමුත් සංජාසාදගේ ඔහු හරිම සරල පොඩි ළමයෙකුටත් රස විඳින්න පුළුවන් විදිහේ කතා රටාවක් තමයි ඔගේ තියෙන්නේ. ඒ වගේම දැන් වික්ටර්ගේ හරි කාගේ හරි සරල කිව්වරසටහනක ඔහුගේ සටහන වෙනස් මගේ ජීවිතේ අමරණීය මොහොතක් තමයි මම වික්ටර්ට ලියපු ගීතයකට ප්‍රේමය මේ කතන සටහන කියවීම. මගේ ගීත දෙකක් තිබුණා. ඒකේ ඔහු කිව්වේ අමතන්න එපා ඔය සදුතලාවෙන් නෙවි බලار ඒ විදිහට. එහෙම කියලා එහෙම කියලා බඳුන නරක රසම්ලේද වික්ට ඔබට මේකේ දෙලිය හඳුන්නේ කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් අපි අහලා තින්නේ අද සරල ගී. ශිල්පී වික්ට රත්නායක. මේ ප්‍රථම ගීත කියලා ඊට පස්සේ කියන පද රචනය එහෙම තමයි කියන්නේ. මට අද වගේ මතක බඳුන නරක රසම්ලේද මේ ගීත ලියා දුන්නේ කියලා නිකන් ගහ ගන්නවා වගේ අහනකොටම සංස්කරණය බාධිරව කෙනෙක් ටක් ගාලා සින්දු දානවා. ඊළඟ ඊළඟ මගේ ගීතේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක මල්ගිනිගල පූජාසනයකට හරිම භාවාත්මක හැබැයි ওই කිසි දෙයක් මගේ දැනුමෙන් කොල කැලලකවත් ලියන්නේ නැහැ. අපි වගේ මිනිස්සුන්ට මේ ප්‍රසංග පිටපත් ලියන්න වෙලා තින්නේ ප්‍රේමයල නැති හින්දා. ඇත්තටම අපේ අර ගහන් ඉන්න කරුවට පයින් ගහනවා ප්‍රේමය ආපහු ඇවිල්ලා ඔවා කරන ගත්තොත්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අර අර ඔබ එසන ගී ගැන කිව්ව මම මවින් අයියා ඉතාලම ළඟින් ආශ්‍රය කරා අපි පයාගල මම බැහැලා එනවා මේ මවින් හම්බ වෙලා ඒකට බමිනේ දවසක් ඒ වගේ කතා අනන්ත තියෙනවා මම දැන් මේ වික්‍රයන වගේ අරුණම හුඟාක් අයට මේ සරල ගී දැන් විශේෂ ශ්‍රේණිය නම් 6යි B ශ්‍රේණිය හරි මොන හරි ඒක නම් 4යි මේ හැමම 3යි කියන්නේ දැන් හුඟාක් බලලා තියෙනවා එක සින්දුවක් නැතුව තමයි ඇවිත් ඉන්නේ මේ කතා අහනකොට පේන්නේ දැන් දැන් රූපයින්දමදී සින්දුවක් අඩුවෙන් ඇවිල්ලා තින්නේ ඒ වගේ දැන් මර්වින් අයියා සින්දු 3යි හදන් ඇවිත් තින්නේ ප්‍රේමයි ඉන්නවලු අර ටයිප්‍රයිටරයක් ගාව මේ මොන හරි වැඩ කර කර ඉන්නවලු. ඉන්නකොට කිව්වලු මචං මට සිංගම් මදි එහෙම කියලා දැන් විස්තර කිව්වලු. පාර කියලා කල්පනා කළා මේ මට බුලත් ටිකක් ගෙනින් කියලා අර කොට්ටුණු ගාරු මොකක් හරි එතන යට ඒකෙන් බුලත් ටිකක් ගේන්න කියලා මේ සජීවී අධ්‍යක්ෂකව මට කියන්නේ. දැන් මම විනය බුලත් ටිකක් අරගෙන එයත් බුලත් ටිකක් කාලා හරි මොන හරි කරලා ගත වුණු කාලේදී මෙහෙම අර ඇඟිලි වලින් ගගහ ගගහ ඉන්නවලු ටයිප්. යන පිටා කියලා දුන්නලු. ඒක තමයි ජීවිතේ මහා පාළුගයක්. කවුද එරිදින් කතා කරනවා දොරගුළු හැරලා එබි බැලුවෙම රෝසමලක් ඇද පිපිලා. එපාර ඊළඟ පේඩේ තියෙන්නේ බඹරෙක් වහලා රෝසමලේ. අන්තිමට දෙන්නේ රෝසමලේ පෙති හැලිලා මැරිලා. ඊළඟ එකේ තියෙන්නේ ආපෝ තව මලක් පිපිලා. ඉතින් ජීවිතය ගැන මම හිතන තාගෝර්ගෙන්වත් මම හිතන්නේ තාගෝර ඔය වගේම ගොඩාක් කියලා තියෙනවා. තාගෝර එහෙම මේවා ලියන්නේ නැත්තේ කොච්චර කාලයක් අරගෙනද? මේ තාගෝර් මේ තප්පර ගානේ මේක ගහනවා ටයිප් ගහනවා. අනේ ලියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අත්දැකීම් ඇහුවම හරිම මේ හරි මේ වේදනාව තමයි අපේ වැඩි වෙන්නේ. කියන්නේ මෙහෙම මිනිස්සු කිරින් එකාතකින් ලර්මන්ටෝ මරුනේ අවුරුදු 29. පුෂ්කින් මරුනේ අවුරුදු 34. මහගමසේකර මරුනේ අවුරුදු 40 ගානේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැමෝම දිලීප කියනවා වගේ අඩු වයසෙන්ම තමයි පෙන්වලා තින්නේ. අපේ සහ උන්ගේ වෙනස පෙන්වලා තින්නේ වයසෙන් කියලා තමයි මට හිතෙන්නේ. හොඳයි අපි මීළඟ ගැයුමට ආරාධනා කරන්නේ අපේ ආදරණීය ගායක එඩ්වඩ් ජයපොඩි. ගැයුමට කලින් විමසන දෙයක් තියෙනවා. එඩ්වඩ් ජයපොඩි මහත්මයා ප්‍රේම පිළිබඳව මතක ස්මරණය වඩා වැදගත්. මොකද ඔබටත් ජනප්‍රිය ගීතත් ඔහු රචනා කරලා තිබෙනවා. අද තෝරාගෙන තිබෙන ගීත වගේම ප්‍රේම හමුවන විදිය හෝ නිර්මාණකරණයත් එක්ක ඔබත් එක්ක එකතු වෙන්නේ කොහොමද? අයිබෝන් මම හිතන්නේ හොඳටම කතා කරන තුන් දෙනෙක් ඉන්නේ වේදිකාවේ. ඒ හින්දා වැඩි කතා කරන්නත් ඕනේ හිමානන්ද. ප්‍රේමය අපිට හම්බෙන්නේ මේ ගුවන් විදුලියේ කොරිඩෝයි එහෙම තමයි වැඩිපුරම හම්බ වෙන්නේ. ඊට පස්සේ සුන්දරම හමුවීම තියෙන්නේ සාප්‍රසංගයේ අපි අත්වැල් ගායනා කරන්න යනකොට. ඒ කාලේ තමයි ඒ සුන්දර මතකයන් ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ මේ මම සින්දු දෙක තුනක් කියපු කාලේ මට ලොකු මතකයක් තියෙනවා මේ නවරංගහලේ ප්‍රසංගයක් තිබුණා. මමත් ටිකක් නවක ගායකයෙක් විදිහට ඒකට සහභාගී වුණා. ඒකේ නිවේදන කටයුතු කළේ ප්‍රේමయ్య. එතකොට මාව හොඳට දන්නවා අපි සහ බස් එකේ එහෙම කරන කියන දේවල් දන්නවා. එතකොට මේ කොහොම හරි ඉතින් මේක තව ප්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් හිටියා. ඒ අයට ඉතින් හොඳට නිවේදන කටයුතු කළා. මම හිතුවා මටත් හොඳට දෙයි කියලා. හැබැයි මේ මං ගැන එහෙම ලොකුවට කිව්වේ නෑ. මං ගැන ලොකුවට කිව්වේ නෑ මේ මාව වේදිකාවට දාන්න ගිහිල්ලා මේ එංගලන්තයේ චාල්ස් කුමාරයා ගැන මොකද්ද කිව්වා. කිව්වේ මේ ඒ කාලේ මේ එංගලන්තේ චාල්ස් කුමාරයා මේ මං කියන්නේ දැන් දශක ගානකට ඉස්සෙල්ලා චාල්ස් කුමාරයා ගැන පත්තරේ ලොකු ආందోලනාත්මක ලිපියක් ඒ කාලේ තොරතුරු වර්ගයක් ගියා. ඉතින් මේ දැන් මං හිතුවා මම නෙමෙයි වෙන්නේ කියලා මං දැන් වේදිකාවට යන්න බලාගෙන ඉන්නවා. අර අද උදේ පත්තරේ දැකපු එක දැන් කිව්වා අර චාල්ස් කුමාරයා එංගලන්තේ මේ එයා ගැන මේ දවස්වල බොහොම ආందోලනයක් තියෙනවා අපේ රටේ පවා. චාල්ස් කුමාරයාට කිරුල හිමි වෙයිද කියලා අපිට ඒ තරම් බලාපොරොත්තු කියන්න බෑ අපි දන්නේ නෑ. හැබැයි අපේ සංගීත ලෝකේ කිරුළ හිමි කුමාරයෙක් ඉන්නවා. ඒ එඩ්වර්ඩ් කුමාරයා කිව්වා. <laughs> කියලා කිව්වා එඩ්වර්ඩ් ජයකොඩි කියලා. එච්චරයි ඔහු නිවේදන කටයුතු කළේ. ඔය සායකයේදී ගුවන් විදුලිය කොරිඩෝවේදී හඳුනාගත්ත මාව මා ගැන තමයි ඒ නිවේදනය කළේ. ඉතින් මම දන්නේ මං කිරුල්ල වටේ යනවා ඇති සමහර විට. අපිට කිරුල්ලට යන්න තව ගොඩාක් කල් තියෙනවා. ඉතින් මේ ඉන්නේ කිරුල්ලේ ඉන්න අය තමයි මේ ඉස්රායිල් හැම. ඒ අය තමයි අපට පාර පෙන්වුවේ. කොහොම හරි ඒ ප්‍රේම් අයියාගේ ඉව ඉවක් තියෙනවා. චතුරාර්යයක් තියෙනවා. මේ සියල්ල හරහා අපි ඔහුට ආදරය කළා. මට දැන් මම අද ගයන්න යන්නේ ප්‍රේම් අයියා මේ කොරිඩෝ විදිම මට දුන්නා ගීයක් එක්බර් එතකොට මගේ සරල ගී ප්‍රසංගයකට බොහොම අත ළඟ මේ මගේ අම්මා ලෙඩ ඇඳේ ඉන්නේ මට මේක කොහොම හරි ගයව ගන්න ඕනේ මේ ගීය කියලා මට දුන්න ගීයක් බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ කියන ගීය මම ඒක අපේ වික්‍රයයට වික්‍රත් නායක මැතිතුමාට දුන්නා මට තනුවක් හදලා දෙන්න කියලා මා වෙනුවෙන් හදපු මුල්ම තනුව තමයි ඒ. ඉතින් ඒකත් මට විශේෂයක්. දැන් ගාන්නම් ඒ ගීය. Thank you. ආහාර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ මිත්‍රනියව ඔබ මිනිබිවියන්ගේ බර ඇයි උහුලන්නේ අම්මේ කොලින් කොලට අතු ඉති පල දැරුවා ගහ වැඩි පුර ගෙඩි බිම හෙළුවා හිසේ හිතේ බර කොතරම් තිබුණා ඔබට එකයි කාගෙත් දරුවා බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ට දැන් දරුවන් ඉන්නේ නිත්‍යමෙල ඔබ මිනිබිරියන්ගේ බර ඇයි උහුලන්නේ අම්මේ වැලි ඇඳලා කැප නැත දැකලා රුව දුටුවම හදවත ඇල්ලේ ඔබ පුදුවන්නේ ගහකොළ යට නුව ගිහි ගෙයි ගින්දර ලිප මුල්ලේ බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ මිත්ත මියව ඔබ මිනිබිරියන්ගේ පර ඇයි උහුලන්නේ අම්මේ බොහොම ස්තුතියි වික්‍රත්නායක දුරාණනි අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ගිය වසරෙත් අපි කතා කළාම එතුමාගේ කාල වේලාව නිර්ලෝභීව ප්‍රදානය කළා ප්‍රේම වෙනුවෙන් ආයුතු නිසා ප්‍රේම පිළිබඳව කතා කිරීමේදී ඔහු නැතුව අපිට ප්‍රේම ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව මගේ ගෞරවය ආචාර්ය වික්‍රත්නායකනේ බොහොම ස්තුතියි. බඳුනානකරවස මහත්මයා බොහොම ස්තුතියි. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අර වගේ මුලින්ම කිව්වේ ඒ වගේ කතා කරන්න පුළුවන්. පිස්සෙක් වගේ. බොහොම ස්තුතියි අද වැඩසටහන පැමිණියට. කෙටි කාලයක් ඇතුළත මම ඔබතුමාට දැනුම් දුන්නේ. මේ වෙලාව කැප කරලා අපිත් එක්ක මේ හැන්දෑව ගත කරන්න පැමිණියට බොහොම ස්තුතියි. දිලිප අබේසේකර මහත්මයා ඔබත් ප්‍රේම පරේක්ෂකෙක් විදිහට තවත් පරේක්ෂණ කටයුත්තේ නිරත වෙන්නට අපි ආරාධනා කරනවා අපේ තැටිබඩි කබඩාවල ඇවිදලා ප්‍රේම පිළිබඳව අපි තවදුරටත් කියවීමට ඔබ අපිට අවශ්‍ය අපේ પરම්පරාවට දිලි පබ්ලිෂ් කර බොහොම ස්තුතියි ඔබට. නිර්මලා දලුස් මහත්මිය තනිහඬව මේ සීවල් දේවල් දෙස බලා සිටියා. එතුමියගේ පැමිණීම අපට ගෞරවයක්, ආදරයක් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට පැමිණියාට. හිතවතුනි ප්‍රිය සහෘදේනි ශ්‍රී ලංකා ටෙලිකොම් වෙනුවෙන් SLT විෂන් කොම් ආයතන වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත් මහත්මයා එතුමා කලාවට හිත ඇති ලබැඳි සහෘදෙක් බොහොම ස්තුතියි පැමිණියාට. නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී වාසනා පෙරේරා මහත්මිය, සාමනාධිකාරී රුචිර වීරකෝන් මහත්මයා, එවැගේම නියෝජ්‍ය සාමනාධිකාරී මනෝජ් විජයත් මහත්මයා, එවැගේම හරිප්‍රිය ජයසුන්දර මහත්මිය, එතුමිය යාව ජීව සමාජිකාවක්. බොහොම ස්තුතියි පැමිණියාට අද වැඩසටහනට. කර සභාවතුමා මාසයක් ඉද ප්‍රමාද වෙලා මේ වැඩසටහන යලිත් අතාවක ඔබට ගෙනාවේ. තේජසපිවට බොහොම ස්තුතියි ඔබතුමන්ට. සුදර්ශන ගුණවර්ධන මහත්මයා බොහොම ස්තුතියි. රූපන් සංස්ථා සභාපතිතුමාත් ප්‍රථම වතාවට වැඩසටහන ලැබීමට පැමිණ බොහොම ස්තුතියි. මේ අපේ වාද්‍ය වෘන්දය වයලින් වාදනයේ ෂෙල්ටන් විජේරත්න මත්සංග රත්නායක බත්නාලා උපදේශ පෙරේරා සිතාර දිරුෂ රවින්ද්‍රනාත් කීබෝඩ් හසන්ත ජයල සමග Ranga Pushpa Kumara lead guitar Nihal Priyantha Perera bass guitar Susantha මధుරා පෙරම රිද්ම් ගිටාර චින්තන ලක්මාල් තබ්ලා වාදනය බන්දුල ද සිල්වා ඔක්ටෆැඩ් වාදනය සිසිල ධර්මරත්න සමග නරේන්ද්‍ර චතුරංග සංගීත මෙහිම විශාරද රෝහණ ධර්මකීර්ති චමින් බාලසූරිය ඇතුළු POTV නිෂ්පාදක කණ්ඩායමට බොහොම ස්තුතියි අද වැඩසටහන සමගින් එක්ව අපිට මේ දායකත්වය ලබා දුන්නාට මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ සමගාතුල සිරි සපුතන්ත්‍රී පටිගත කළේ ආනන්ද පද්මසරණ සිරි සමග ටියුලින් ජෑම්ස් බොහොම ස්තුතියි අධීක්ෂණය භාතිය ඡායතිලක නිෂ්පාදනය කළේ මාරිස්ලා ප්‍රනාන්දු මම හිමානන්ද රාජපක්ෂ ගං ගං ගං ගං ගං gari se gari se ganga විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරුදායට ස්වදේශීය රටා පියෝ ටීවී